දුක්ඛ ධම්මානං වික්ඛවේ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝ අතමයම් දුක්ඛ ධම්මාස්සම නචවතනෝ දුක්ඛං ආගච්ඡේයාති නකෝපනේතං චාය පත්තම් වං ඉදම් පියම් පිච්ඡං ලබති තම්පි දුක්ඛං දෝමනස්ස ධම්මානම් භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝ අතමයන්න දෝමනස්ස ධම්මා අස්සම චවතනෝ දෝමනස්සං ආගච්ඡයාති නකෝ පනේතං ඉච්ඡාය පත්තම්බං ඉදම්පි අම්පිච්ඡන් ලබති තම්පි දුක්ඛං උපායාස ධම්මානම් භික්ඛවේ සත්තානං එවං ඉච්ඡ ච උපජ්ජති අහෝ අතමයන් උපායාස ධම්මා සම නචවතන උපායාසෝ ආගච්ඡයාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම් පියම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කතමේච භික්කවේ සංකිත්තේන පංචුපාදානක්ඛන්දා දුක්ඛා සීයති දං රූපූපාදානක්ඛන්தோ වේදනුපාදානක්ඛන්தோ සංඤුපාදානක් කන්දු සංඛාරුපාදානක්ඛන්දු විඤ්ඤාණුපාදානක්ඛන්දෝ ඉමේ උච්ඡන්ති භික්ඛවේ සංකින්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා ඉදං උච්චති භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං කතමන්ද භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පුනෝ භවිකා නන්දි රාග සහගතා තච්ච තත්‍රා විනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා සාකෝපලේසා භික්ඛවේ තණ්හා කත්ත uppajjamana uppajjati කත්ත නිවිසමානා නිවිසති යං ලෝකේ පිය රූපං සාත රූපං තේසා තණ්හා uppajjamaana uppajjati එත් නිවිසමානා නිවිසති කිංචි ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත් නිවිසමානා නිවිසති චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා uppajjamana uppajjati itt nivisamana nivisati සෝතං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා uppajjamana uppajjati එත් නිවිදමානා නිවිසති හානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතංහා uppajjamana uppajjati එත් නිවේදමානානි විසති ජීවහා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත් නිවිසමානා නිවිසති කායෝ ලෝකේ පිය රූපං සාත රූපං තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති මනෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති රූපං ලෝකේතිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති ඉත්ථ නිවිසමානා නිවිසති සද්ද සබ්බා ලෝකේ පියරූපං සාත රූපං ඉත්තේ සාතංහා uppajjamaනා uppajjati එද්ද නිවිසමානා නිවිසති ගන්ධා ලෝකේ පියරූපං සාත රූපං ඉත්තේ සාතංහා uppajjamaනා අජ්ජති එත්ත නිවිසමානා නිවිසති රසාලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතං උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති පොට්ට තම්බාලෝකේපිය රූපං සාත රූපං ඉත්තේසා තම්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති ධම්මා ලෝකේපිය රූපං සාත රූපං ඉත්තේසා තම්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති චක්කුං ලෝකේ පිය රූපං ධාත රූපං එත් තේසා තණ්හා uppajjamaana uppajjati එත් නිවිසමානා නිවිසති සෝත විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා uppajjamaana උපජ්ජති එත්ථ නිවිසමානා නිවිසතේ ඝාන විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ථ නිවිසමානා නිවිසතේ ජීවා විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතංහා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිදමානා නිවිසති කාය විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතංහා උපජ්ජමානා පජ්ජති එත්ත නිවිසමානා නිවිසතේ මනෝවිඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතං ආ උපජ්ජමානා උපජ්ජති එත් නිවිසමානානි විසති චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතංහා උපජ්ජමානා පජ්ජති එත්ත නිවිසමානා නිවිසති සෝත සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතංහා උපජ්ජමානා පජ්ජති එත්ත නිවිසමාලා නිවිසති ආන සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතම්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති ජීවා සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතංහා උපජ්ජමානා උපඤ්ඤති එත් නිවිසමානා නිවිසති කාය සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතංහා උපජ්ජමානා උපජ්ජතේත්ත නිවිසමානා නිවිසතේ මනෝ සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජතේත්ත නිවිසමානා නිවිසතේ චක්කු සම්පස්සජා වේදනා ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේසා තම්හා uppajjamana uppajjate නිවිස මානා නිවිසති සෝත සම්පස්ස ජාවේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතං ආ උපජ්ජමානා පජ්ජති එත්ත නිවිසමානා නිවිසති හාන සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත් නිවිදමානා නිවිසති ජීවහා සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතම්හා උපජ්ජමානා උපජ්ජති එත්ථ නිවිසමානා නිවිසති කාය සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතම්මා uppajjamana uppajjati et නිවිදමානා නිවිසති මනෝ සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතංහා උපජ්ජමානා උපජ්ජති ඉත්ත නිවිසමානා නිවිසති රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතම්මා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිදමානා නිවිසති සබ්ද සංඥා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතංහා uppajjamaana uppajjati itte nivisamaana නිවිසති ගන්ධ සංඥා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතංහා uppajjamaana uppajjati උපජ්ජතේත්ත නිවිසමානා නිවිසතේ රස සංහාලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතංහා උපජ්ජමානා උපජ්ජතේත්ත නිවිසමානා නිවිසතේ තම්බ සඤ්ඤා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත් නිවිසමානා නිවිදති ධම්ම සංනා ලෝකේ බියරූපං සාතරූපං ඉත්තේ සාතන්නා උබ්බජ්ජමානා උපපජ්ජති එත්ත නිවිදමානා නිවිසති උපසංචේතනා ලෝකේ පියරූපං සාතරූපං ඉත්තේ සාතංහා උපජ්ජමානා පජ්ජතිත් නිවිදමානා නිවිදති සද්දං චේතනා ලෝකේ පියරූපං සාත රූපං එත්තේ සාතංහා උපජ්ජමානා උපජ්ජතිත් නිවිදමානා ගන්ධ සංජේතනා ලෝකේ බියරූපං සාත රූපං ඉත්තේ සාතම්මා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසතේ රස සංජේතනා ලෝකේ පියරූපං සාත රූපං තේසා තන්නා උපජ්ජමානා උපජ්ජතේ එත් නිවිලමානා නිවිසති පුට්ඨම්බ සංජේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතම්හා උපජ්ජමානා පජ්ජතියේත නිවිසමානා නිවිසති ධම්මං චේතනා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතංහා උපජ්ජමානා පජ්ජතිත්ථ නිවිසමානා නිවිසතේ රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතම්මා උපජ්ජමානා උපජ්ජති ඉත්ථ නිවිසමානා නිවිසතේ සද්ද තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතංහා උපජ්ජමානා උපජ්ජති එත් නිවිසමානා නිවිසති ගන්ධ තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතංහා උපජ්ජමානා පජ්ජතේත්ත නිවිදමානා නිවිදතේ රසතන්නා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා උපපජ්ජමානා උපපජ්ජති එත්ත නිවිදමානා නිවිසති පොට්ටම්බ ධම්මා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතම්හා උපපජ්ජමානා උපපජ්ජති එත්ත නිවිදමානා නිවිසති ධම්ම ධම්මාලෝකේ පිය රූපං සාත රූපං දිත්තේ සාතම්හා උපජ්ජමානා උපජ්ජති එත්ථ නිවිදමානා නිවිසති රූපවිතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත් තේසා ධම්මා උපජ්ජමානා උපජ්ජති එත්ථ නිවිසමානා නිවිසති සද්ද විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ථ නිවිසමානා සති ගන්ධ විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිදමානා නිවිසති රස විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ තේසා තණ්හා uppajjamana uppajjati etta nivisavana nivisati pottabba vitakko loke piya rupam sata rupam etta තේසා තණ්හා uppajjamaනා uppajjati විත නිවිදමානා නිවිදති ධම්ම විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaනා පජ්ජති එත් නිවිසමානා නිවිසති රූප විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත් නිවිසමානා නිවිසති සද්ද විචාරෝ තේබිය රූපං සාත රූපං ඉත්තේ සාතංහා උපජ්ජමානා උපජ්ජති පෙත්ත නිවිසමානා නිවිසති ගන්ධ විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්ථි සාතන්නා උපජ්ජමානා උපඤ්ඤති එත් නිවිසමානා නිවිසති රස විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ථ නිවිසමානා නිවිසති පොට්ටබ්බ විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති නිවිදමානා නිවිසති ධම්ම විචාරෝ ලෝකේ පියරූපං සාත රූපං ඉත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත් නිවිදමානා නිවිසති ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කතමන්ත භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ත්‍යනාලයෝ සාඛෝපනේසා භික්ඛවේ තණ්හා කත්ත පහියමානා පහියති කත්ත නිරුද්ධමානා නිරුද්ධති යං ලෝකේ පිය රූපං සාත රූපං තේසා තණ්හා පහියමානා පහියති නිරුජ්ජමානා නිරුජ්ජති කිංච ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතම්මා පයියමානා පයියති එත් නිරුජ්ජමානා නිරුජ්ජති චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං තේදා තණ්හා පහියමානා පහිය යතිත් නිරුද්ධමානා නිරුද්ධති සෝතං ලෝකේ පිය රූපං සාත රූපං තේසා ධම්මා පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධතේ ඝානං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්නා පහියමානා පහියති ඉත්ත නිරුද්ධමානා නිරුද්ධතේ ජීවහා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ තේසා තම්මා පහියමානා පහියති එත් නිරුජ්ජමානා නිරුජ්ජති ආයෝ ලෝකේ පිය රූපං සාත රූපං එත් තේසා තම්මා පහියමානා පහියති එත් නිරුජ්ජමානා නිරුජ්ජති මනෝලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තම්මා පහියමානා පහියති එත් නිරුජ්ජමානා නිරුජ්ජති රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේනා ධම්මා පහියමානා පහියති එත් නිරුජ්ජමානා නිරුජ්ජති සද්දා ලෝකේ පිය රූපං සාත රූපං එත් තේසා තම්මා පහියමානා පහියති ඉත්ථ නිරුද්ධමානා නිරුද්ධති ගන්ධා ලෝකේ පිය රූපං සාත රූපං තේසා ධම්මා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති අසාලෝකේ බිය රූපං සාත රූපං එත්තේසා ධම්මා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති පොට්ට තබ්බා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතම්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති ධම්මා ලෝකේ පිය රූපං සාත රූපං එත් තේලා ගම්හා කයිය මාන කයිය එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති චක්කු විඤ්ඤාණං ලෝකේ පියලූපං සාත රූපං නිත්තේ සාතන්නා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති සෝත විඤ්ඤාණං ලෝකේ පිය රූපං සා සාත රූපං එත්තේ සාතංහා පයියමානා පයියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති ඥාන විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත් තේසා ධම්මා පහියමානා පහියති එද්ද නිරුද්ධමානා නිරුද්ධති ජීවහා විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත් තේරා ධම්මා පහිය මානා පහියති එත් නිරුජ්ජමානා නිරුජ්ජති කාය විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත් තේසා තන්නා පයිය මානා පයියති එත් නිරුද්ධමානා නිරුද්ධති මනෝ විඤ්ඤාණං ලෝකේ පිය රූපං තාත රූපං එත් තේසා තණ්හා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති